නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ අද දවසෙත් ඔබේ අපේක්ෂා ඉටු කරමින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නේ සදහම් පිළිසඳර රැගෙනයි අපි ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් මේ අරහත් මාර්ගයේ වැඩම කොට වදාළ උත්තම මහරහතන් වහන්සේට මෙබඳු සොඳුරු ගමන් නැති බව මේ අරහත් මාර්ගය ඔස්සේ විමසන විට අපේ ස්වාමීන් වහන්සේගෙන් කරුණ අහගන්න විට ඔබටත් මටත් දැනගන්නට අවස්ථාව ලැබුණා. ඉතින් මොනතරම් අසිරිමත් කාරණාවක්ද පින්නතුනේ. ඒ උත්තම මහා සංඝරත්නය ගෞරවයෙන් හදවතේ තැන්පත් කරගෙන වන්දනා කරගෙන වන්දනා කරගෙන අද දවසෙත් මේ සදාම් පිළිසඳර අනුමෝදන් වන්න ඔබටත් මටත් අවස්ථාව දෙනවා. ඉතින් මේ සියලු කාරණාවන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අපිට ලැබෙන දායාද අපි පළමු කොට උන්වහන්සේ වන්දනා කරගනිමු. ඒ සමග මා ඔබට සිහිපත් කරන්නම් අද දවසේ සදැහැති දායකත්වය පිළිබඳව අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් ලලිත් රත්නායක මහත්මයා ඒ වගේම නීලා රත්නායක මහත්මිය ඇතුළු දරුවන් සහ මොනුබුරා විසින්. ඉතින් මේ පින්වතුන් අපි තාම මෙත් සිතින් සිහිපත් කරගන්නවා. අදත් අපට කරුණාවෙන්ම අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාලා ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දා සීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම උන්වහන්සේගේ පාද අභිවන්දනය සිදුකොට ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීනි අදත් ඔබ වහන්සේ අපට සම්මුඛ වෙනවා මෙතන සිට අපට අවවාද කරන ශේක්වා අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලුප ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. අපි මේ දිනවල ඉගෙන ගන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ නිර්වාණ ප්‍රතිපදාව පුහුණු කර ගැනීමේදී කායික වශයෙන් උත් වාචික වශයෙන් උත් මානසික වශයෙන් උත් ඇති කරගන්න ඕන සංවරය සහ පුරුදු කළ යුතු ප්‍රතිපදාව නොයේ ක්‍රමවලින් එහෙමයි ස්වාමීනි නොයේ ක්‍රමවලින් එකම ප්‍රතිපදාව ගැන විස්තර කරනවා දැන් අපි යම්කිසි කෙනෙක්ගේ එක් කෙනෙක් පිළිබඳව එයාගේ කටහඬ පැත්තෙන් හැසිරීම පැත්තෙන් අධිය තියෙන පැත්තෙන් ඒ විදිහට එක්කෙනා ගැන එක එක විදිහට විස්තර කියන්නේ එහෙමයි ඒ වගේ තමයි මේ ප්‍රතිපදාවේ ගමන් කරන භික්ෂුවකගේ ඒ දහම් ප්‍රතිපදාව එක එක උපමා වලින් විස්තර කරනවා. එහෙමයි. ඒකට මේකේ ඒ කියන මේ මේ වගේ විස්තර කරන ප්‍රතිපදාව මේ උපමාවලින් කෙටි කරලා ගන්නකොට කරුණු අටකින් කියන්න පුළුවන්. එහෙමයි. ඒ කරුණු අට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ස්වාමීනි මේ පැහැදිලි කිරීම නිසා අපිට විස්තර සහිතව පැහැදිලි කිරීම නිසා තමයි අර ගොඩාක් ඉතින් ඇත්තටම යම්කිසි කෙනෙකුට සංසිප් අද කාලේ එහෙමයි ස්වාමීනි අද කාලේ සංක්ෂිප්තව කියනවට වැඩිය ගොඩාක් තේරෙන්නේ විස්තර කරන එකයි දැන් උදාහරණයක් ගත්තොත් දැන් මම මේ විස්තර කියවන්නේත් මේ පොතෙන්නේ එහෙමයි ස්වාමීනි ඒතර දැන් මේ දේශනාව අහනකොටත් ඔබ තුලක් තියෙන මේ ඔබ ළඟත් මේ පොතනේ තියෙන්නේ එහෙමයි නමුත් ඔබට හිතෙනවා මේක පොතෙන් කියවනවට වැඩිය හාමුදුර විස්තර කරනකොට තේරෙනවා වැඩි වගේ කියලා. ඒකට ඒකේ අර්ථය තමයි සාමාන්‍යයෙන් ලෝකයේ ස්වභාවය තමයි යමක් විස්තර කරන කරගෙන යනකොටයි තේරෙන්නේ. එහෙමයි ස්වාමීනි. නැත්තම් මේ කියන ඔක්කොම ටික වචන තුනකටක් කියන්න පුළුවන්. සීල, සමාධි, ප්‍රඥා. එහෙමයි ස්වාමීනි. මේ කියන ඔක්කොම වචන 37කින් කියන්න පුළුවන්. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ඊළඟට ඡන්ද සමාධි ප්‍රදාන සමන්නාග තීර්තිපාදේ ඒ වගේ ඉර්ධිපාද විදියට සත්‍විස් බෝධිපාර්ශික ධර්ම විදියට කියන්නත් පුළුවන්. ඊළඟ මේ ඔක්කොම කාරණා හතරකින් කියන්නත් පුළුවන්. මේ හැම එකෙම සතර සතිපට්ඨානයේ හිත පිහිටන්නේ කියලා. එතකොට මේ හොඳට තේරුම් ගන්න ඕන එක එක ක්‍රම විදිහට විස්තර කළාට මේ සොඳුරු නිර්වාණ මාර්ගය තමයි විස්තර කරන්නේ. මේ කොහින් හරි මේ ඕනම තොටුපළකින් දැස්ස ගම එකම ගඟකට තමයි හා වෙලා යා වෙලා එකතු වෙලා යන්නේ. ඉතින් ඒ නිසා දැන් බලන්න මේ අද අපි ඉගෙන ගන්න කාරණාවේ විස්තර වෙනවා මේ පිඹුරාගෙන් එක් අංගයක් ගන්න එක ගැන. එහෙමයි සර්. නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජුරෝ අහන්නේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මහරජාණන් පිඹුරා සුවිශාල ශරීරයකින් යුතුයි. බොහෝ දිනවල කුස නොපිරී තිබෙන්නේ. පිඹුරට බොහෝ දවස් තියෙනවා බඩගිනි කුස පිරීලා නැහැ. ඊට බැගෑපත්ව සිටින්නේය. කුස පුරා ආහාරයක් නොලබයි. පරිපූර්ණ නො වූ ආහාර ඇත්තේය. ශරීරයට යැපෙන පමණ ආහාරයෙන් යැපේ. ජීවත් වෙන්න මොකක් හරි දෙයක් ඔය ගිල්ලලා දානවා මිසක් පිඹුරාගේ බඩක් පිළිලා තියෙනවා නම් හරි දුර්ලභයි. සලාතුරකින් තමයි බඩක් පිරෙන්නේ. ආන ඔය කාරණා උපමාවට අරගෙන පිළිවෙතේ දෙන භික්ෂුව විසින් අනුන්ගෙන් ලැබෙන ආහාර පිටක් උදෙසා පිඩුසිඟා වඩින්නේ. අනුන් දුන් දෙයක් පමණක් කැමති වෙයි. ඒ ලද පින්ඩපාතෙන් ගිහියන්ට සංග්‍රහ නොකරයි. කුස පිරෙන ආහාරයක් ලැබීම දුර්ලභය. පැවිද්දෙහි අරුත දන්නා ඒ කුල පුත්‍රයා විසින් සතර පස් පිටක් දන් නොවලඳා ඉතිරියට පෙන් වළඳන්නේය. ඕන්න ඔහොම තමයි කොපිරම් පිඹුරාගේ අංගේ ගන්න. පිඹුරාට කුස පිරෙන ආහාරයක් ලැබෙනවා දුර්ලභයි. ඒ වගේ තමයි භික්ෂුවකට මනාව හොඳට කාලා බීලා සම්තරපණය වෙනවා නම් එවැනි දාන වේලාවක් ලැබෙන එක දුර්ලභයි කිව්වා. මහත්ය මේ කියන්නේ අද කාලය ගැනද ඒ කාලය ගැන? ඒ කාලේ. ඒ කාලේ. එහෙමයි සම්. ඇයි එක බත් පිටක් හොයාගෙන දැන් පුංචි ගොදුරක් හොයාගෙන පිඹුර හැමතැනම යනවා වගේ මේ එක බත් පිටක් හොයාගෙන දැන් සමහර ආරණ්‍ය වල ඉඳලා කිලෝමීටර් 5 6 එළියට එනවනේ. එහෙමයි සම්. පින්ඩ පාති කරගන්න මේ චූටි බත් සුත්තා. එහෙයි. ඊට පස්සේ ඒ ලැබෙන දේ ගිහි අයට දෙන්නේ නැහැ. පාත්‍රයට ලැබිච්ච බත් දෙන්නේ නැහැ ඒක ඒක ඒක හේතුව ඒකෙන් ගිහියා පොළඹව ගන්නද. ඒක විනය කාරණාවක් නිසා. ඒක විනය කාරණාවක්. එහෙමයි. තමන්ගේ තියෙන බත් පාත්‍රයට ලැබිච්ච දානේ ගිහි කෙනෙකුට දීලා එයින් ගිහියා පොළඹවගෙන සමාගයේ දායකෙක් කර ගැනීම ඊළඟට ඒ කුලයන් සමග ඇලීම හොඳ හිත දිනා ගැනීම. ඒ වගේ දේවල් භික්ෂුව නොකළ යුතුයි කියනවා. එහෙමයි ස්වාමී. ඒකට ඒ ශ්‍රද්ධාවෙන් මේ මිනිස්සයා දුන්න කවුරු හරි අහිංසකෙක් පාත්‍රයට බෙදූ පුංචි බත් පිළ උන්වහන්සේ කුසට අරගෙන එයින් ප්‍රතිපදාව වඩනවා. ඒ විදිහට කියනවා මේ මාර්ගයේ දියුණුව වෙනවා. එතකොට ආහාරයේ අරුත දන්නා භික්ෂුව පුංචි දෙයක් ලැබුණත් ඒකින් යැපෙනවා කියනවා. ආහාරයේ අරුත මොකද්ද? මහත්යක් කැරකෙන කරත්තයකට කඩෑනියට තෙල් දාන්නේ මොකටද? පහසුවෙන් කැරකෙන්නේ ඒ වගේ නිවන් මාර්ගයේ ගමන් කරන කෙනාට ආහාර ඩිංගික්ක් ඕනන්නේ මේ ශරීරයේ පවත්වාගෙන නිර්වාණ ප්‍රතිපදාව දිනු කරගන්න. ඒතකොට මේ ආහාර අරුත් පුත්‍ර මාංශ උපමාවට ගන්න ඕන. පුතාගේ මාංශ කාලා දෙමව්පිය දෙන්න කාන්තාරෙන් ඉතර වෙනවා. එතකොට පුතාගේ මානසික ඈවීම කාන්තාරෙන් ඈතර වීම පිණිසයි. මිසක රස හොයලවත් අම්මා කියන්නේ නැහැනේ පුත්‍ර මානසික කනකොට කෝ මේ හදවතේ කොටස දියම් පීගුදු දියම් එහෙමයි සම්. හොඳට මාස් කැල්ලක් දියම් කියලා එහෙම කියන්නේ මගේ පුතා කෝපි කිය දුක්ඛිතව තමයි මේකෙන් ඈතර වෙන්න විදියක් නැතුව මාස් කන්නේ. එහෙමයි. පුත්‍ර මාංශ උපමාව. ඉතින් ඒ නිසා මේ නිවනට හිත යොමු කරපු භික්ෂුව වළඳන්න තව තව බස් පිටවල් හතරක් වළඳන්න පුළුවන්කම තියෙද්දි නොවළඳා තැන් වළඳනවා. එහෙමයි සර්. ඒතර බලන්නකෝ මේ මේකත් නිවනට උපකාර වෙන්නේ. ඉතින් ඒ නිසා මහරජාණන් ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වදාලා තෙත් වූ හෝ වියලුණු හෝ ආහාරයක් ලැබුණ විට ඇතිතා කුස පිරෙන තෙක් නොවැළඳිය යුත්තේය. කුසට අඩුවෙන් ගත යුත්තේය. නුවණින් යුතුව ගත යුත්තේය. සිහි ඇති භික්ෂුව හැසිරෙන්නේසේය. දානයක් ලැබුණාට පස්සේ කුස පිරෙනකල් ස්මෘතාවෙන්කල් ගන්නෑ. එහෙසා. ඉතින් නුවණින් සිහි කල්පනාවෙන් ආහාර ටික ගන්න ඕන. සතර පස් පිටක් ආහාර නොවලඳා ඉතිරියට පැන්වලඳ යුත්තේ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දේශනා කළා. කාය ජීවිත දෙකේ ආසාව අතර ධර්මයේ හැසිරෙන භික්ෂුවට එකල්හි පහසුවෙන් වාසය කළ හැකියි. ස්වාමීන් පහසුවක් ඇති වෙනවා කියන එකද? ඒ මේ කරන බණ භාවනාවට සාසන ප්‍රතිපදාවට හරි පහසුයි කියලා කියන්නේ. ස්වාමීන් දැන් අර කුස පිරෙන්න පිටු තුන හතරක් ඉතුරු කරන්නත් ලොකු සිහිනුවණක් <laughs> ලොකු ලොකු සිහිනුවණක් තියෙන්න බෑ. එහෙමයි ස්වාමීන්. දැන් බඩගින්නට තැන දුන්නොත් කුස පිර පුරවා ගන්න එකට තැන දුන්නොත් හතර පහ පිටමත් වෙන්නේ නැහැ. ඊළඟට තමයි ආනාපාන සති වාගේ භාවනාවල් කරනකොට ආනාපාන සති භාවනාවේ හිත එකඟ කිරීමට පහසු වීම පිණිස පවතින කරුණු කාරණා තියෙනවා. එහෙමයි සර්. ඒකෙන් එක කාරණාවක් තමයි ආහාර අඩුවෙන් ගන්න එක. ආහාර අඩුවෙන් ගන්න එක ආනාපාන සති භාවනාවට උපකාරයි කියන ඒ සමාධිය පවත්වා ගන්න. ඒ ස්වාමීනි. එතකොට ඒවත් එක්ක තියෙන ප්‍රතිපදාවේ ගමන් කිරීමත් එක්කයි මේ ඔක්කොම උපකාරක ධර්ම බවට පත් වෙන්නේ. එහෙමයි. සතුරත් එක්ක යුද්ධ කරද්දී තමයි ඒ හැම සිදුවක්ම වහ ගන්නවා. සතුරත් එක්ක යුද්ධ කිරීමක් නැත්නම් ඔහුගේ සිදුරු වසා ගැනීමේ අර්ථයක් නැහැ. එහෙසම්. තේරුණානේ දැන් දැන් සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාව තියාගෙන කෙනෙක් කල්පනා කළොත් එහෙනම් නිවන් දකින්න ඕන කන් නැතුන් ඉන්න කියලා. කන් නැතු ඉන්න එක විතරක් ගත්තොත් මම කිය අර්ථය ගන්නත් එපැයි. දැන් මෙතන ව්‍යංජනේ තියෙනවා. ව්‍යංජන ව්‍යංජනේ කියලා කියන්නේ නිරුත්ය. වචන ටික තියෙනවා ආහාර අඩුවෙන් ගන්න ඕන කියන එක. එතකොට ඕන කෙනෙක් ධර්මය අහනවා. එතකොට එයා කල්පනා කරනවා ආහාර අඩුවෙන් ගන්න ඕන කිව්ව දැන් ඕන ආහාර අඩු කරනවා. නිවන පස්සේ ආහාර අඩු කරන්නේ මෙයා මෙයාට තව කොච්චර දේවල් මේ වෙනකොට පුහුණු කළාද එහෙමයි ස්වාමී කොච්චර දේවල් මේ වෙනකොට ඒ ඊළඟට ඔහු අප්‍රමාදී කෙනෙක් ප්‍රමාදී නෑ හොඳට කුසල් වඩන කෙනෙක් සීනුවන පවත්තන කෙනෙක් අන් අයට චෝදනා කරන්නේ නැති කෙනෙක් ප්‍රඥාවෙන් හිත පිරිසිදු කරගන්න කෙනෙක් ප්‍රඥාව නැමැත්තෙන් බඩගාගෙන යන කෙනෙක් ඇවිස්සීමෙන් ආවේගයෙන් පිස්සුවෙන් නිවන හොයාගෙන යන කෙනෙක් නෙවෙයි මේ. එහෙමයි ස්වාමීනි. ආන්න ඒ වගේ කෙනෙක් ආහාර අඩුවෙන් ගැනීම ඔහුට මාර්ගයට පහසුයි කියනවා. ඒතර පිඹුරා ගැන ওই විදිහට තියෙන්නේ. ඊළඟ මක්කට වර්ගයේ මාවතෙහි දැල් බඳින මකුළු ආගේ විස්තර දෙනවා මහත්තයා. දැන් සාමාන්‍යයෙන් හිමාලය වගේ ජාතක කතාවල තියෙනවා. දැන් සමහර වෙලාවට වර්ෂා කාලයේදී සීතල කාලෙට ඒ හංසය ගුහවලට යනවා. එහෙමයි. ඒකට හංසය ගුහවලට ඇතුල් වුණාට පස්සේ ලොකු මකුළු ඇවිල්ලා අර මේ මේ ගුහාවේ දොරටුවේ බඳිනවා දැල්. එහෙමයි. බැඳලා බැඳලා බැඳලා ඉතින් අර වර්ෂා කාලය ඉවර වුණාට පස්සේ අර හංසයට ගෙලිය තියෙනුද ඔක්කොම ටික මේ දැලේ පැටලෙනවා. ගොදුරු කරගන්න. ඊට පස්සේ ගොදුරු කරගන්න. ඔය විදිහට මකුළු කිඳුර ගොදුරු කරගත්ත ජාතක කතා තියෙනවා. එහෙසම්. ඒකට ඒ වගේ තියෙනවා. ඒකට අපිට දැන් සාමාන්‍යයෙන් ওই හිමාලය සිද්ධි අපි දැකලා තියෙනවානේ සාමාන්‍යයෙන් පාරවල් වල, ගෙවල් වල මකුළු දැල් බැඳලා තියෙනවා. සමහර ගස් අතර ওই කැලේ යනකොට ලොකු ගස් අතර බැඳලා තියෙන ලොකු මකුළු දැල්. එහෙමයි සාම. ඒකට ඒ වගේම ගන්න ඕන දෙයක්. මොකක්ද ඒ ගන්න ඕන කාරණාව? මහරජාණෙනි මාවතේ දැල් බඳින මකුළුවා පාරේ වියනක්සේ මකුළු දැල බඳියි. එවිට එහි කෘමින් හෝ මැස්සන් හෝ පළඟැටියන් හෝ වැටෙයිද ඔවුන්ව ගෙන අනුභව කරයි. මකුළු දැලට වැටුනේ මොකද්ද අරන් අනුභව කරනවා. දැන් පොඩ්ඩක් හරි ඒකේ මේ හැප්පිච්ච ගමන් පැටලුන ගමන්ම මකුළුව එතෙන් එනවනේ. එහෙමයි. පුදුම වැඩක් නේද? ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් තමන්ගේ ඇස්පන් ආදී දොරටු සහිත සතිපට්ඨානෙ නැමැති දැල වියනක් කොට බැඳ යුත්තේ. ඇහැ කන නාසය දිවකය මනස බැඳලා දැල් වලින් බැඳලා තියෙන මකුළු දැලක් බැඳා වගේ තියාගන්න කියනවා. සිහියෙන්. යම්කිසි කෙලෙස් නැත්නම් බැඳෙයිද එතනදීම නැසිය යුත්තේය. දැන් අර දැලට සතෙක් පටලැවිච්ච ගමන්ම මකුළු ඇවිල්ලා ඌ විනාශ කරනවා වගේ ඇහෙන් ඇහැට මකුළු මකුළු දැලක් බැඳනවා වගේ සීයේ පුරුදු කළා තියෙනවා. එහෙමයි සම්. එතකොට කෙලෙසයක් ඇහැට ඇති වෙච්ච ගමන් ඇතුළට යන්න නොදී ඉක්මනට ඒ කෙලෙසේ එතන විනාශ කරලා දානවා. මේ සතර සතිපට්ඨානයම ඒ අරමුණෙහි පවත්වන්න ඕනේ. දැන් ඒව ඔක්කොම කරන්නේ සිහිය පිහිටීමත් එක්කනේ. එහෙමයි ස්වාමී. සිහිය පිහිටීමත් එක්ක. ඉතින් මකුලුවා දැලේ බැඳුන සතා වහ විනාශයටපත් කරනවා වගේ සිහියෙන් ඉන්න භික්ෂුව ඉන්ද්‍රියන් 6 කෙරෙහි එන අකුසල විතරකියෝ විනාශ කරන්න ඕන කියලා තමයි මේ කියන්නේ. එහෙමයි ස්වාමී. ඒක කොච්චර පුහුණුවක්ද? ඉතින් මහරජාණන් අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ වදාලා ඒ තමයි විදර්ශනා වඩන භික්ෂුව විසින් ඇස් කන් නාස ආදී ద్వාරයන්හි උතුම් සතිපට්ඨානයෙන් යුතු සිහින් දැලක් බැඳ යුත්තේ. අන්නර කියපු සතිපට්ඨාන. ඉතින් එහි කෙලෙසුම් පැටලෙත් නම් ඒ වහා ඒවා නැසිය යුත්තේ. සතිපට්ඨාන 100 පිහිටවාගෙන ඉන්නකොට කෙලෙස් ඇති වෙනවා නම් වහා නසන්න ඕන. හරියට දැල බැඳලා තියෙනකොට ඒ දැලේ සතෙක් අහුවෙච්ච ගමන් මකුළු ඇවිල්ලා මරලා දානවා වගේ. සිහියේ ගොදුරක් කරගන්න ඕන. ගොදුරේ ගොදුරක් බවට සිහියපත් වෙන්න ඕනේ ඒකයි මේ කියන්නේ. ඊළඟට තියෙනවා කිරිබොන දරුවාගෙන් යමක් ගන්න තියෙනවා. අවශ්‍යයි. ඒ තමයි කිරිබොන දරුවා මව්තුරුලෙහි läග සිටින්නේ සමාගි වමනාවටමය. කිරිල්ලාම අඬයි. එහෙයි. ඒ දරුවා හැම වෙලාවම අම්මට තුරුල් වෙන්නම තමයි බලන්නේ. බිම තිබ්බත් අඬන්නේ ඕඩොක්කොට ගන්න කියලානේ. ඒතර ළමයා තමන්ගේ වමනාවට අම්මගේ වමනාවට නෙවෙයි තමන්ගේ වමනාවටමයි අම්මට තුරුල් වෙන්නේ. ඊළඟට කිරිල්ල තමයි අඬන්නේ. ඉතින් ඕනම ළමයි කෝයේ පුංචි කාලේ අන්නකොට කිරි ටිකක් දීපු ගමන් අන්නේ ඉවරයිනේ. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් තමාගේ යහපත උදෙසාම ධර්මෙහි läග සිටිය යුත්තේ. මෞතුරුල්ලක ඉන්නා වගේ තමයි කියනවා නිවන් දකින කෙනා ධර්මයත් එක්ක ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ සියලු යහපත උදෙසාම ධර්ම ඥානෙ දියුණු කරගත යුත්තේය. දැන් අම්මාගෙන් කිරිබනවා වගේ මේ ධර්මයත් එක්ක ඉඳලා පුළුවන් තරම් ධර්මයේ ගන්න කියනවා. බෞද්ධත බව. ධර්මයේ හැදෑරීමෙන් අරුත් විමසීමෙන් උත්සාහයෙන් හුදකලා විවේකයෙන් ගුරු ඇසුරෙන් කල්යාණ මිත්‍ර සේවනයෙන් දහම් දැනුම දිරිනු කරගත යුත්තේය. මෞතුරලට යනවා වගේ ධර්මයත් එක්ක ඉන්න කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කිරිබනවා වගේ පුළුවන් තරම් මේ බුද්ධ ශාසනයේ ධර්මය ඉගෙන ගන්න තියෙනවා. එහෙයි. එතකොට නිවන් මාර්ගයේ යන කෙනාට ලැබෙන මෞකිරි ටික තමයි ඉගෙන ගන්න ධර්මය. වැඩි වැඩියෙන් බොන්ට වැඩි වැඩියෙන් පෝෂණය වෙනවා. කිරි අඩු වෙන තරමට මන්ද පෝෂණය වෙනවා. එහෙමයි ස්වාමීනි. දහන් දැනුම වැඩි තරමට ඔහුට දිනම් මාර්ගයේ පෝෂණය වෙනවා. දහන් දැනුම අඩු තරමට දුර්වල වෙනවා. ඒ ඉතින් දහන් දැනුම අඩු වුණාට පස්සේ බුද්ධ වචනයත් එක්ක ධර්මයත් එක්ක විනයත් එක්ක ගලපලා සංසන්දනය කළා හරියට දහන් අර්ථයක් ගන්න තේරෙන්නේ නැහැ. කියන එකකට අහු වෙනවනේ. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා ඒ කාරණාව ඒ විදිහට තේරුම් ගන්න කියනවා මහරජාණනි දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ උතුම් දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළා කියනවා මෙහි ආනන්ද ඔබ ධර්මාභෝධය ලැබෙන තමාගේ යහපත දිසාම බලවත් වෑයම් කළ යුත්තේ තමාගේ යහපත දිසාම නැවත නැවත ධර්මයේ හැසිරිය යුත්තේ තමාගේ යහපත දිසාම අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතුව කාය ජීවිත දෙකේ ආසා අත්හැර වාසය කළ යුත්තේ කියලා. කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ධර්මයේ දරාගත් උත්මයාට. ඉතින් ඒ උත්මයාට මවතුරලට එන්න කියලා කියන්නේ. කියන්නේ නැවත නැවත ධර්මයේ යෙදෙන්න කියන්නේ. නැවත නැවත ධර්මයේ යෙදෙන්න කියලා කියනවා. ඒකට ධර්මයේ යෙදෙනවා කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ දරාගත් ධර්මයේ මෙනෙහි කිරීම මේ ධර්මයේ ප්‍රයෝජන ගැනීම. එහෙමයි ස්වාමීනි. එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ තේ ධර්මයේත් එක්ක ඉඳලා ඉගෙන ගන්න ඉගෙන ගන්න ධර්මයේ පුරුදු කරන්න ගන්නවා නිවන් මාර්ගයට යන කෙනා. දැන් අද නිර්වාණය ගැන ලොකු අපේක්ෂාවක් නැති නිසානේ බණක් අහපු ගමන් ඒක අහපු බණකින් ඉවරයි. එහෙමයි ස්වාමීනි. බණ අහනවා ඉවරයි. ඒ හේතුව නිවන ඉලක්ක කරගෙන නැහැ. ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ දරා ගැනීම ධර්මයේ ඇසීමේ වැදගත්කම නේද? මේ ධර්මයේ දරා ගැනීම ධර්මයේ ඇසීමේ වැදගත්කමමයි කියන්නේ. ඒ කියන්නේ ධර්මයේ ඇසීම ධර්මයේ දරා ගැනීම හරියට මේ බුද්ධ ශාසනයේ කිරිබනෝ වගේ එකක් වෙනවා. ධර්මයත් එක්ක ජීවත් වීම මෞතුරල ඉන්නවා වගේ. මේ විදිහට තමයි විස්තර කරන්නේ. ඊළඟට තියෙනවා මේවර ඉබ්බාගෙන් ගන්ත වන කාරණාව. මේවර ඉබ්බා ජලයට බයයි. නෑ ගොඩ වතුරට බයයි. ජලයෙන් බැහැරවම හැසිරේ. ඔහුගේ ජලය වර්ජනය කිරීම හේතුවෙන් ආවිෂය නොපිරිහි. ඒ කියන්නේ මේවරිබ්බට ආවිෂ තියෙන්නේ ජලයෙන් ඈත් වෙන තරමට. එහෙමයි ස්වාමී. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ප්‍රමාද වීමේ බය දැකීමෙන් යුක්ත විය යුත්තේය. අර වතුරට බය වෙනවා වගේ ප්‍රමාදයට බය වෙන්න කියනවා. එහෙයි. අප්‍රමාදයේ ಗುಣ විශේෂ දැක්විය යුත්තේ අප්‍රමාද වීමේ ආනිසංස දකින්න ඕනේ. එකල්ලි ප්‍රමාදයේ බයටපත් වීම හේතුවෙන් ශ්‍රමණ ගුණේ නොකිරියේ. යම්කිසි භික්ෂුවක් අප්‍රමාදීව වාසය කරනවා නම් ඔහු ශ්‍රමණ ගුණයෙන් වැඩෙනවා. ප්‍රමාද වෙන්න වෙන්න ශ්‍රමණ ගුණ පිරිහෙනවා. එහෙමයි ස්වාමීනි. බයටපත් වීම එකල්ලි ප්‍රමාදයේ බයටපත් වීම හේතුවෙන් ශ්‍රමණ ගුණ වැඩෙනවා. නිවනට ලංව සිටින්නේය. මහරජාණී මේ මේවරිබ්බාගෙන් ඔය වතුරට බය ගතිගුණේ ඔය විදිහට ගන්නවා කියනවා. ඒතකොට යම්කිසි භික්ෂුවක් අප්‍රමාදයේ ඇලී වාසය කරනවා නම් ප්‍රමාදයට බයටපත් වෙනවා නම් ඊළඟට අප්‍රමාදී භවෙන් ශ්‍රමණ ගුණයෙන් වැඩෙනවා නම් ආනේ භික්ෂුව නිවනට ළඟයි. එහෙමයි. ඒතර මේකෙමුත් තියෙන්නේ අප්‍රමාදී බව. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක් නංගසේන මහරහතන් වහන්සේ ඉස්මතු කරනවා. අප්‍රමාදයේ ඇලි වසව ප්‍රමාදයේ බය දකිමින් සිටින භික්ෂුව තිරිහීමට සුදුසු නොවේ. ප්‍රමාදයේ බය දකින කෙනා තිරිහෙන්නේ නිවන සමීපෙයිම සිටින්නේ කියලා ඒ බුද්ධ වචනේ 30 කරන අර කලින් කියපු කාරණාවම ඒතර භික්ෂුවක් හරියට අප්‍රමාදී වෙන්න ඕන කියනවා. දුර්ලභ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ කාලය අපතේ දාන්න හොඳ නැහැ කියනවා. ස්වාමීනි අවසරයි අර අප්‍රමාදයේ ඇලී වාසය කරන බව ඒ උතුමන් වහන්සේලාගේ ගුණය ඔබ වහන්සේ පහදන්නට ලැබුණා. අවසරයි ස්වාමී. එතකොට මහත්තයා මේ හරියට මේ අපිට නිතර නිතර හම්බ වෙන්නේ නැද්ද අප්‍රමාදී බව කියන්නේ? එහෙමයි ස්වාමී. එතකොට බුදුරජාණන් වහන්සේ අප්‍රමාදී බව දේශනා කළා තියෙනවා. ඔන්න උත්සවයකට යන්න ඉන්න කෙනෙක් ඉන්නවා. එහෙමයි ස්වාමී. ඉතින් උත්සවයට යන්න ඉන්න කෙනෙක්ගේ අපි කියමුකෝ අපි කියමුකෝ යව තුවාල වෙනවා කියලා. එතකොට එයා උත්සවයට යනවද තුවාලි සුව කර ගන්නවද? තුවාලි ගන්නනේ. තුවාලි සුව කර ගන්නවද? එහෙමයි. උත්සවය අමතක කරන්නේ. එතකොට තමන්ගේ අනතුරු ඉදිරියේ තමන්ගේ චරිත වෙනස් කරගන්න වෙනවා. එහෙමයි. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඉස ගිනිගත් කෙනෙක් මොකද්ද කරන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් ඉක්මනට ගින්දර නිවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊස ගිනි ගත්ත කෙනා ඒ ගින්දර නිවා ගන්නට ගන්නවා වැඩි වෙහසක් ගන්න කියනවා. ධර්මය අවබෝධ කරගන්න. එහෙමයි ස්වාමීන්. ඊතරම් එතරම් මේ මේ ධර්ම අවබෝධය කියන එක කොච්චර යාගේ ජීවිතේ වමනාවක් වේ යුතුද කියලා හිතන්නේ ස්වාමීනි. ඒ අනිත් සියලු වැඩ දෙවෙනි තැනටම එන්න ඕන. හිස ගිනි ගන්නේ දෙවනක් නේද? ඔව් හිස ගිනි ගත් හිස ගිනි ගන්නකොට ඒක නිවා ගන්න එක දෙක. ධර්මයේ සීකරන එක එක. පැහැදිලිද? එතකොට මහත්ය කියන්නකො මේ අද කාලේ බණහන අය අතරින් ඔය විදිහේ වමනාවක් තියෙනයි කියෙන් කී දෙනා දින්නේ? හැම දෙයක්ම දෙකට දාලා ධර්ම අවබෝධය එකට ගත්ත කීයෙන් කී දෙනාද ඉන්නේ? මේ මුළු ලංකාවෙම පස් දෙනෙක් ඇති. ධර්ම අවබෝධයටම ජීවිත කැප කරපු. අනිත් අය අර තමන්ගේ ජීවිතේ කටයුතු අතර තමයි ධර්ම අවබෝධයට මේ මේ කටයුතු කිරීම සිද්ධ වෙන්නේ. පැහැදිලි නේද? ඒ කියන්නේ ඔක්කොම එකපාර කරගන්න තමයි වමනාව. ගෙදර කටයුතුයි ඔක්කොම ටිකත් අස්සේ ඉමීට ෂේප් එකක් දාන එක. ඒතර මේ කියන්නේ භික්ෂුවගේ ජීවිතය. භික්ෂුව ඉතින් මුළු ජීවිතේම නිවනට කැප කරපු කෙනානේ. ස්වාමීන් වික්ෂුන් වහන්සේලාගේ එවැනි කතා ප්‍රවෘත්ති ඕන තරම් අහන්න තියෙනව නේද අර ඒක යෝගාවචරයන් වහන්සේ නමක් අර ගලෙන් හිස ගලෙන් ධනිස බිඳගෙන ඔව් එහෙම ඒකත් තව සිද්ධියක් තියෙනවා ඒක භික්ෂුවක් කොටිය කනවා එහෙම ස්වාමීන් කොටිය කනකොට ඒ භික්ෂුව ඒ ධර්මයේම සිහි කරනවා ඒ කකුල ළඟට හපාගෙන එනකොට සෝවාන් වෙනවා. කලවේ මස් කනකොට මේ සකදාගාම වෙනවා. ඊළඟට ඇඟේ මස් කනකොට අනාගාම වෙනවා. කපුව පල්ලා හදවත හපනකොටම අරහත් වෙටපත් වෙනවා. එච්චර අප්‍රමාදී. එච්චර අප්‍රමාදී. හිතාගත නොහැකි. මේ පීයෙන් බෙල්ල සිඳිලා යනකොට ඒ අතරතුර අරහත් වෙටපත් වෙනවා. ගෝධික තෙරුන් වහන්සේ වගේ. ඉතින් ඒ නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ මහත්තයා කොහොමද මේක කියලා. ඒකට කෙටියෙන් කියන්න තියෙන දේ තමයි ධර්මයේ අප්‍රමාද වීම, ධර්මයේ අවබෝධ කරගන්න තියෙන හැඟීම ඉච්ඡර වමනාව. ඊළඟට මේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහවණෙන් අංග පහක් ගන්න හැටි. මහරජාණන් මහවණේ අපිරිසිදු පවිතු ජනයාට සැඟවි සිටින්ට හැකි තැනකි. මහවණේ කියන්නේ හැංගිලා ඉඳ පුළුවන් තැනක් තමයි ස්වාමීනි. එහිම මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් තම පිරිසට අයත් නැති අය විසින් කරන ලද අපරාධ දෝෂ හිලි කරන්ට නොයා යුත්තේය. විවෘත කරන්ට නොයා යුත්තේය. මහරජාණන් මහවණේ මේ පළමු අංගයේ ගත යුත්තේය. හරි අපූරු කාරණාවක්. මහාවණිය කියන්නේ සැඟවෙන්න පුළුවන් තැන. මේ බුද්ධ ශාසනයේ නිවනට යන භික්ෂුව නම් තමන්ගේ පිරිස හැර තමන්ගේ පිරිසෙන් බාහිර අයගේ කොච්චර වැරදි දැක්කත් මහාවණිය ඕන කෙනෙකුට හැංගෙන්න පුළුවන් වගේ හැංගෙන්නම වෙනවා. එහෙමයි තමන්ගේ පිරිස කියන්නේ කවුද? තමන්ගේ වචනේට යටත් තමන් කියන දේ අහන අවවාද අනුශාසනා පිළිගන්න පිළිසෙට වැරද්දක් දැක්කොත් අඩුපාඩුවක් දැක්කොත් කියලා දෙනවා. එහෙමයි. එහෙම නැතුව බාහිර අයට කියන්න යන්නේ නැහැ. සද්ධර්මාචාරින් වහන්සේලාට කියලා දෙනවා කියන එක අර්ථවත් වෙනවා සාර. ඔව් තමන්ගේ ඇසුරේ ඉන්න. ඇසුරේ ඉන්න. එහෙමයි. ඊටකොට මේ අහක යන කුණු කන්ද. එහෙමයි. අදලා ඇදලා අහක යන අය සුද්ධ කරන්න යන්නේ. එහෙමයි සාර. මේ නිවන නිවන කරා යන කෙනා. දැන් උදාහරණයක් ගත්තට පස්සේ සමහර වෙලාවට මේ බණහන උපාසකම්ම ඉන්නවනේ. ඒතරේ බණහන් දැන් අපි කියමු උදාහරණයක් ගත්තොත් එහෙම අපි කියනවා සෑය මළුවේදී වඳින්න එපා. සෑයට පිටුපස්ස හරවන්න එපා කියලා. ඒකට ඒක තමන් හික්මෙන්න ඕන. තමන්ගේ වචනය අහන පිරිස දැනුවත් කරනවා. එහෙම හරි සෑය මළුවේ ඉන්න ඔක්කොටම ඔක කියන්නේ නැහැ. දැන් සමහර මෙහි ඉඳලා ඉන්දියාවේ ගිහිල්ලා මිනිස්සු ඉන්දියාවේ මිනිස්සුන්ට බණ කියනවා. තමන් ඉස්සලා හැදෙන්න ඕන. තමන්ගේ පිරිස හදා ගන්න ඕන. ඒක තමයි මූලික දේ. තමන්ගේ පිරිසට අයත් නැති අයගේ වංහුම් වැරදිච්ච දේවල් අඩුපාඩු හොය හොය ඒවා විරුද්ධ කරන්න යන්නේ නැහැ. මේ කියන්නේ අනුන්ගේ දේවල් ඕනම නැහැ. නිර්වාණය අවබෝධ කරන කෙනා අනුන්ගේ කුණු කන්දල් නා හොයන්නේ ඒ නිසා ඔබ හික්මෙන්න ඕනේ කාරණාවේ. ඒ කියන්නේ තමන් සහ තමන්ගේ ඇසුරේ ඉන්න පිරිසත් එක්ක විතරයි වැරදි අඩුපාඩු කතා කරගෙන මේවා කරන්නේ මේ ලෝකයක් හදන්න යන්න කලින් තමන් සහ තමන්ගේ පිරිස හැදෙන්න. ස්වාමීනි අපි මේ උපාසක උපාසිකාවන්ටත් අපිට කාටත් එහෙමයි ස්වාමීනි. නිවනක් සොයාගෙන යන කෙනාට. කැලේ හැංගෙන්න පුළුවන් තැනක් වගේ තමන්ට අයිති නැති බාහිර පිරිසයිගේ තියෙන වැරදි හැංගෙන්නම අරිනවා. ඊට පස්සේ මහරජාණන් මහ වනයේ බොහෝ ජනයාගෙන් හිස් වූ තැනක. දැන් වැරදි හැංගෙන් තරිනවා කියලා කියන එක බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවා නම් ප්‍රශ්න විසඳන්න ක්‍රම හතක් තියෙනවා. ඒවට කියනවා මේ බුද්ධ ශාසනය හටගන්න ප්‍රශ්න හතරක් තියෙනවා. ඒක විසඳන්න ක්‍රම හතක් තියෙනවා. ප්‍රශ්න හතරයිද සාමි? ප්‍රශ්න හතරයි. එහේ. අධිකරණ හතර කියලා කියන්නේ. එහෙමයි. ඒකට කියනවා ආපත්ත අධිකරණය කියලා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය කෙනෙකුට වෙනවා නම් වෙන්න පුළුවන් ඇවත් වලට සිල්පද කැඩීම. එහෙමයි. ඊළඟට දෙන විවා විවා විවාදාධිකරණය කියලා විවාද ඇතිවීම. එහෙමයි. ඔය වගේ මේ ඒ වගේ කාරණා හතරක් මට මතක තිබ්බ දෙයක් කිව්වේ. ඊළඟට තියෙනවා ඒක සමතයටපත් කරන ක්‍රම හතක් තියෙනවා. ඒ හත තමයි මේ සම්මුඛව සාකච්ඡා කිරීම. ඊළඟට තියෙනවා ඒවට විනය කර්ම කිරීම. එහෙමයි ස්වාමීනි. සිල්පද වලට විනය කර්ම කිරීම. ඊළඟට තියෙනවා ඒක එක කාරණා මට කියන්න ඕමනාව ආවේ. ඒක එකක් තියෙනවා තිනවස්තර කෝටි කියලා. එහෙමයි. ඒ කියන්නේ අසූචි තන මේ ආසූචි ආදී තන රොඩු වලින් වහනවා වගේ ඒ ප්‍රශ්නේ විසඳගන්න ඒ ප්‍රශ්නේ වහන්න ඕන. එහෙමයි ස්වාමීනි. අපි කියමු දෙපිරිසක් අතර ගැටුමක් ඇතිලා මේක විසඳන්න යනකොට මේක විසඳුවොත් එහෙම විශාල හානියක් වෙනවා. ඒක දෙපිරිසකගේම කැමැත්ත අරගෙන සමත මේක දෙපිරිසකගේම කැමැත්ත ගන්නවා. කැමැත්ත තරම් මේ ප්‍රශ්නේ යට යවන්නේ. එහෙමයි ස්වාමීනි. සමහර ප්‍රශ්නේ යට යවනවා. ඕක සාමාන්‍යයෙන් ගෙවල් වල තියෙන බලන්න අම්මයි තාත්තයි දරුවන්ට ආදරේ දරුවන්ගේ අඩුපාඩු අම්මයි තාත්තයි කතා වෙනවා. නමුත් සමහර ප්‍රශ්න අම්මා දන්නවා මේක තාත්තට අහුනොත් ඉවරයි. ඒ නිසා අම්මා දරුවන්ට ආදරේ තියෙද්දිම ඒ ප්‍රශ්නේ එහෙම යට යනවා. කාලයක් යනකොට ප්‍රශ්නේ විසඳිලා. ඒ වගේ සමහර ප්‍රශ්න තියෙනවා යට යවන්න ඕන. හැම ප්‍රශ්නයක්ම අදින්න ඕනේ නැහැ. පැහැදිලි නේද? මේක තේරුම් මේ ඔක්කොම තේරුම් ගන්න නුවණින්නේ කොයි ප්‍රශ්නේද ඔය යට යවන්නේ කොයි ප්‍රශ්නේද මේ අවසන්නේ ඒවා තේරුම් ගන්න බැහැ. දැන් සාමාන්‍යයෙන් අද මිත්‍යා දෘෂ්ටික දේවල් දැන් අපි කියමුකෝ ඔන්න පසුගිය කාලේ මේ මොකද සිංහාවලෝකණයෙන් මිත්‍යා දෘෂ්ටික අදහස් ඛණ්ඩනය කිරීමක් කළා. ඒ ධර්මයේ විනී අනාගතයේට පිරිසුදු දායාද වේද නිසා. මිසක් එක එක්කෙනාගේ වං ඕන් නෙවෙයි. එහෙ පැහැදිලි නේද? ඒක තමයි කියන්නේ ඒ අදිය යුතු ප්‍රශ්නේ, අතයවිය යුතු ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. අනිත් එක ඒ තමයි මේ ප්‍රශ්නේ අදින්න සුදුසු කෙනා කවුද කියලා බලන්න. ඒ වගේ. ඉතින් ඒ නිසා දැන් මේ කරුණ පව අපි මේ කියන්නේ අපි මේ ධර්මයත් එක්ක කල්පනා කරනකොට. තේරුණා නේද? ඒ නිසා මේ ප්‍රශ්නෙට කවුද අත ගහන්නේ? කොහොමද විසඳන්නේ? ඒ දැනුම තේරුම තියෙන්න ඕනේ. ඒ තේරුම් ගැනීමත් නිවන් මාර්ගයට උපකාරයි. ඊට පස්සේ තියෙනවා මහවණේ බොහෝ ජනයාගෙන් හිස් වූ තැන. ඒ වගේ පිළිවෙතේ දෙන භික්ෂු විසින් රාග, ద్వේෂ, මෝහ, මාන, දෘෂ්ටි ආදී සියලු කෙලෙසුන්ගෙන් හිස් කරගත් සිතින් යුක්තව වාසය කරන්න ඕන කියනවා. ඔළුව මතවාද වලින් පුරවගත්තොත් දකින්න පුළුවන් නිවනක් නැහැ. දෘෂ්ටි අයින් කරන්න ඕන. දෘෂ්ටි අයින් කරන්න ඕන. ඔකට බුදුරජාණන් වහන්සේගේ උපමාවක් තියෙනවා. නැවෙන් ඉගොඩට තරණය කරන්න කැමති කෙනා ඉස්සලා නැවේ සිදුරු වහගන්න කියනවා. වහලා ඇතුලේ තියෙන වතුර ටික අයින් කරන්න කියනවා. මොකද නැවට සිදුරු තිබ්බොත් එහෙම කොච්චර අයින් කළත් ඇතුලෙන් එනවා. ඒ ඇතුලෙන් එන සිදුරු වහලා තියෙනව අයින් කරනවා. ඒක තමයි ඉන්ද්‍රිය සංවරයෙන් සීලයෙන් බාහිර දේවල් ටික රකින්නවා. සමාධියෙන් නීවරණ ප්‍රහාණය කිරීමෙන් ඇතුළේ ටික අයින් කරනවා. ඒ විදිහට නිවන් මාර්ගය යන්නේ. එතකොට දෘෂ්ටි මාන රාග ද්වේෂ ආදී දේවල් වලින් ඔළුව හිස් කරනවා. එහෙමයි ස්වාමීනි. එතකොට අපි කියමු අද කාලේ නාට්‍ය 10ක් බලනවා කියන්නේ රාග අරමුණු 10ක්, ද්වේෂ අරමුණු 10ක්, දෘෂ්ටි 10ක්. හරි අසීමාන්තිකව මේ ස්වාමිනේ කාරණා වර්තමාන ඒක ඉතින් දැන් බලන්නකො මහත්තයා දැන් ඔන්න මම අර ඔය කොළඹ පොත් ප්‍රදර්ශනේ බලන්න ගිය ළඟදී එහෙමයි ඊට පස්සේ මේ මම ඉතින් ඒවා දිහා බලාගෙන බලාගෙන යනකොට කල්පනා කරේ ගොඩාක් තියෙන නව කතා කීටි කතා උපකල්පන එහෙමයි දාර්ශනික අදහස් එහෙයි මේ ඔක්කොම දෘෂ්ටි නේද එහෙයි මතවාද නේද අදහස් නේද? එතකොට යම්කිසි කෙනෙක් අපිටම නවකතාම කියවන්න පුරුදු නම් කියලා. ඒතර දෘෂ්ටි කීයක් හිතට එනවද? එහෙමයි ස්වාමී. ඒතර නිර්වාණය කරා යන කෙනා දෘෂ්ටි අයින් කර කර යන්නේ. ඊළඟට රාග අරමුණු, දේශ අරමුණු අයින් කර කර හිත නිදහස් කර ගන්න ඕන. අභ්‍යන්තරේ හිස් කර ගන්න ඕන කියන්නේ. එහෙමයි ස්වාමී. පැහැදිලි නේද? එහෙමයි. ඒ නිසා ජනී ජනයාගෙන් හිස් වුණ භූමියක් වගේ දෘෂ්ටි මතවාද රාග ద్వේස මාන ආදී අදහස් වලින් හිස් කරගෙන නිවනට සුදුසු තැනක් බවට පත් කරගන්න ඕනේ සිද්දස්. ස්වාමීනි ඉන්ද්‍රිය සංවරය ඇති වෙන තැනම අපිට මහත් වූ සැනසීමක් ඇති වෙනවද? ඒ ඉන්ද්‍රිය සංවරයෙන් මහත්ය කරන්නේ එහෙමයි. ඉන්ද්‍රිය සංවරය සහ සීලය ආදි දේවල් වලින් කරන්නේ බාහිර එන ටික ඔක්කොම වළක්වනවා. ඒකට ඇතුළ හිස් කරගන්න ඕන වෙනවා. කලින් තිබුණා ඇතුළ. දැන් මහත්ය ටැංකියක් සුද්ධ කරනකොට ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද්ද? පිටින් ටැංකියට එන වතුර ගේට් වෙල් එක වහන්න ඕනේ. ඊට පස්සේ තමයි ඇතුළේ ටික මේවා කරන්න. ඇතුළේ කොච්චර සුද්ධ කළත් වැඩක් නැහැ. පිටින් එන එක මේවා කරලා. ඒතර බණ භාවනාවට කොච්චර හුරු වුණත් තේරුමක් නැහැ ඉන්ද්‍රිය සංවරය කරන්නේ නැත්තම්. පැහැදිලි නේද? ඒතර ඒ බණ භාවනාව යන්න ඕනේ ඉන්ද්‍රිය සංවරෙත් එක්ක. ඊළඟ බණ භාවනාවට පුරුදු වෙන කෙනාට ඇත්තටම ඉන්ද්‍රිය අසංවරේ බාධාවක්. එයා දන්නවා මේකෙන් ඔළුව අවුල් වුණොත් ආයේ මට හිත එකඟ කරගන්න බැරි වෙනවා කියලා. එතකොට ෆිල්ම් බලන එක, චිත්‍රපටි නාට්‍ය බලන එක, ඊට පස්සේ නිකම් විහිළු කතා බලන එක, ඊළඟට විසූක දර්ශන නරඹන ඒවා, ඊළඟට මේ ෆෝන් එකේ පැය ගණන් ඉන්න ඒවා ඒවා එයාටම තේරෙනවා මට මගේ හිත එකඟ කරගන්න බාධාවක් මේ කියලා. ඇත්තටම යම්කිසි කෙනෙක් ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා නම් හිත සමාධිමත් කරගන්න කුසල් වල වඩන්ට කුරු වෙනවා නම් එයාට ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕනේ නැහැ ෆෝන් එක අයින් කරපන් කියලා. එහෙමයි ස්වාමී. යාටම හිතෙනවා ඒක. ඒකට අපි මේ කියන්නේ නිකන් මේ සාමාන්‍ය දෙයක් එහෙම කිව්වේ. සමහර අයගේ තියෙනවා ඉතින් එහෙම ෆෝන් වලට ඇබ්බැහි වෙලා පැය ගණන් දවස් ගණන් කතා කරගෙන ඉන්නේව නැතුන් අවශ්‍ය දේට කතා කළා. එහෙම කලමනාකරණයක් සහ නුවණක් වීර්යයක් සිහියක් තියෙන අය ඉන්නව නැතුව නෙවෙයි ඉන්නවා. අපිට මොන ගහලා තියෙන පොදේකුත්. එහෙමයි සාම. එතකොට අර ඒ අතර දුර්වල චරිතයෙන් සැඩ සුළඟට වගේ අහුවෙලා යනවා. මක්ක කරන්නද? ඊළඟ කාරණේ අපි බලමු. මහරජාණන් මහවනේ විවේකයෙන් යුක්ත ජනයාගෙන් ඇතිවන කරදරයෙන් තොරය. ඒ කියන්නේ විවේකයෙන් යුක්තයි. ධනයාගෙන් ඇති වෙන කරදර අඩුයි. ඒකයි මහවණේ ඇසුරු කරන්නේ යෝගාවචරයෙන්. මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් අනාර්ය වූ පාපී අකුසල ධර්මයන්ගෙන් තොර වූ විවේකයෙන් විසිය යුත්තේ මහරජාණන් මහවණේ මේ තුන්වෙනි අංගය ගන්න ඕන කියලා. මහවණේ විවේකයෙන් යුක්තයි වගේ ඊළඟට ජනයාගෙන් ඇතිවන කරදර නැහැ වගේ මේ නිවන් මාර්ගයේ දියුණු කරන භික්ෂුවනම් භික්ෂුවක් නම් අනාර්ය අකුසල ධර්මයන්ගෙන් තොර වූ විවේකයෙන් වාසය කරන්න ඕන. අනාර්ය අකුසල ධර්මයන් කියන්නේ රාග අරමුණු, ද්වේෂ අරමුණු, පසුතැවෙන අරමුණු, කුසීත අරමුණු. එහෙමයි. ඒ වගේම තොරව වාසය කරන්න. කුසීත අරමුණු කියන්නේ කුසීත අරමුණු කියන්නේ ගමනක් ගිහිල්ලා. එනවා. අනේ මම මුළු දවසේම ගමනක් ගියා හරි අමාරු කියලා බුදියා ගන්නවා. ඒක කුසීතරමුණු. ඊට පස්සේ අනේ මම ලෙඩ වෙලා අමාරුයි. ඊළඟට ගමනක් යන්න තියෙනවා. එයා කල්පනා කරන හිත ගමනක් යන්න ඕන අද ටික කලින් නිදා ගන්නවා. කුසීතරමුණු. ඊට පස්සේ ලෙඩේ සුවයි. අම්මෝ ලෙඩක් වෙඩ වෙලා කන්න බොන්න බැරුව ඉඳලා යාන්තම් මේ සුව වුණා විතරයි පොඩ්ඩක් විවේක ගන්න ඕන. ඉතින්නා නේද? ඒ වගේ ළඟට කෑම අම් පොඩ්ඩයි තිබ්බේ. අද නම් කෑම චුට්ටයි මහන්සි වෙන්න හොඳ නැහැ. ඒක විවේක ගන්න ඕන. කුසීතරමුණ. ඊළඟ කෑම ගොඩාක් කනවා. අම්මෝ අද නම් ඉස්මෘතා වුණා. ටිකක් විවේක ගන්න ඕන. ඔක්කොම කුසීත. විරියාරම්භන අරමුණු තමයි. හිත ගමනක් යන්න තියෙනවා හිත මට බණ භාවනාව කරගන්න බැරි වෙනවා අද වැඩිපුර කරන්න ඕන එහෙමයි ස්වාමී මම ගමනක් ගියා ඒ ගිය ගමනේ මට ධර්මයේ පුරුදු කරන්න අමාරු වුණා ඒ නිසා මම දැන් ආපු ගමම ධර්මයේ පුරුදු කරන්න ඕන එහෙමයි මම ලෙඩ ලෙඩ ලෙඩ වෙලා දැන් ඔන්න ලෙඩ වෙලා ඉන්නවා ඉතින් මං ලෙඩ වෙලා කොයි වෙලාවෙ නැති දන්නේ මං දැන් ධර්මයේ පුරුදු කරනවා ලෙඩ වෙලා සුව වුණා. අනේ ලෙඩ වෙලා ඉඳින් මට ධර්මය ගොඩක් පුරුදු කරගන්න බැරි වුණා. සුව වෙච්ච අතර මේක කරගන්න ඕන. බත් පොඩ්ඩයි ගෑවි. ඒතර කල්පනා කරනවා ආහාර චුට්ටක් කියන එක ධර්මයේ පුරුදු කරන්න පහසුයි. ඒ නිසා මම ධර්මයේ පුරුදු කරනවා. ධර්මයේ බත් ගොඩක් කෑවා. අද ආහාර ටිකක් වැඩිපුර වෙච්ච නිසා කය මහන්සි කරන එක හොඳයි. ඒ නිසා මම අද ටිකක් සක්මන් කරනවා. ස්වාමීන් වහන්සේ ඒ ආදි වශයෙන් හැම කාරණාවම <laughs> හැම එකක්ම ධර්මයේ පුරුදු කරන්න පහසු විදිහට හිතනවා. එහෙමයි. ඒ විදිහට අකුසල අරමුණු බැහැර කරලා කුසල අරමුණු වලම හිත පිහිටවලා වෙරවීරිය කරලා මේ විවේකී හිතේ හදා ගන්නවා. තවද මහරජාණනි මහවණේ සාන්තයි පිරිසුදුයි. ඒ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සාන්ත වූ පිරිසුදු සිතින් සිටිය යුත්තේ. මාන්නේ ප්‍රහාණය කොට කෙලෙසුන් ප්‍රහාණය කොට නිවිගිය සිතින් සිටිය යුත්තේය. මහරජාණන් මහවණේ මේ සිව්වෙනි අංගය ගන්න ඕන. ඒ කියන්නේ මහවණේ පිරිසිදුයිනේ. සාන්තයිනේ. ඒ වගේ භික්ෂුවක් විසින් සාන්ත වෙනවා. මහා මේ ගැඹුරු වනයක් වගේ. අභ්‍යන්තර වනයක තියෙන නිහඬ බවක් භික්ෂුවකගේ තියෙනවා. ඊට පස්සේ මාන්නය ප්‍රහීනකොට කෙලිස්සුම් ප්‍රහාණය කොට නිවි ගිය සිතින් ඉන්න ඕන. මාන්නක්කාරකම් උඩඟුකම් නැතුව කෙලෙස් ගොඩේ පටලැවි පටලැවි යන්නේ නැතුව නිවි ගිය සිතින් ඉන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ තමයි කියනවා. ඒකට බලන්න කොච්චරදනේ ඊළඟට තියෙනවා මහරජාණන් මහාවානේ උතුම් ආර්යයන් වහන්සේලා සේවනය කරන තා. මහාවාණේ ඇතුලේ ඉන්නේ ආර්යයන් වහන්සේලා. එහෙයි ස්වාමී. ඊට පස්සේ ඒ වගේ තමයි කියනවා මේ බුද්ධ කාලේ හැබැයි. මොකද දැන් අපි ගත්තොත් එහෙම අඟුලිමාල මහරහතන් වහන්සේ අරහත්ත්වයට එක්ක මහාවාණේ ඇතුළටමයි ගියේ. එහෙමයි. මහා කස්සප මහරහතන් වහන්සේ මහාවාණේ ඇතුළටමයි ගියේ. බුදුරජාණන් වහන්සේත් කාලෙන් කාලට මහාවාණේ ඇතුළටමයි ගියේ. මේ වගේ සිල්වෙතේ දෙන භික්ෂු විසින් උතුම් ආර්යයන් වහන්සේලා ඇසුරු කර යුත්තේය. රහතන් වහන්සේලා මහවණේ ඇතුළටම යනවා වගේ ධර්මයේ පුරුදු කරන කෙනා මොකද කරන්න ඕනේ? ධර්මය අවබෝධ කරපු අය ඇසුරෙම ඉන්න ඕනේ. අවබෝධ වෙන විදිහට දහම් ඇසුරක් දෙන කෙනා ළඟ ඉන්න කියනවා. ගුරුවරු ඇසුරේ වාසය කරන්න ඕන කියනවා. ඉතින් දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා හුදකලාවේ සිටින කාය ජීවිත දෙකේ ආසා අත්හල ධ්‍යාන වඩන නිරන්තරයෙන් පටන්ගත් වීර්යයෙන් යුතු නොවනති ආර්යයන් වහන්සේලාගේ ඇසුරෙහි සිටිය යුත්තේය. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා තියෙනවා. හුදකලාවේ සිටින කාය ජීවිත දෙකේ ආසා අත්හල ධ්‍යාන වඩන නිරන්තරයෙන් පටන්ගත් වීර්යයෙන් යුතු නොවනති ආර්යයන් වහන්සේලාගේ ඇසුරෙහි සිටිය යුත්තේ කියලා. මහත්ය පුදුම විදියට ඇසුර බලපානවා නිවනට. එහෙමයි. දැන් ඒ කාලේ ගන්නකොට මහත්තයා මේ හැම තැනකම භාවනා කරනවා පේනවා නම් කුසීත කරන කුසීත කෙනාට භාවනා කරන්න වෙනවා. එහෙමයි ස්වාමී. ඇයි ඇස් අරිනකොට පේන්නේ වන්නේ? ඇසුර බලපානවා. ස්වාමීන් වහන්සේ අර මහ තෙරුන් වහන්සේලාගේ ඇසුර අවධාරණය කරන්නේ තමන් වහන්සේ තුල ඇති වෙන කුකුස් නැත්තම් බිඳ වැටීම මේ සියලු අවස්ථාවන්හි උපකාර බොහොම හොඳයි. ඒ කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔහුට නොමග යනවට යන්න තියෙන අවස්ථාවත් මග හැරෙනවා. දැන් ওই ඇස්පුර කොච්චර බලපානවද කියලා කියන එක කියන්නම්. එක හොරෙකුට මේ මට මතක ලංකාවේද ඉන්දියාවේද කියලා මට මතක නෑ අටුවා කතාවක්. එක හොරෙකුට ආසහිත වුණා ඒ වෙහෙරේ තියෙන ලොකු පින්තාලිය ගෙනියන්න. ඒක හොඳ තඹ එකක්. එහෙමයි. මේක ගන්න බැලුවා බැලුවා බෑ හැම වෙලාවෙම හාමුදුරුවෝ එතන ගැවසෙනවා. පින්තාලේ මැදනේ තියලා තියෙන සාල එකක්. මෙයා කල්පනා කරා මහාන වුණොත් හොඳයි කියලා ඒක හොරකම් කරන්න මහාන වුණා. එහෙමයි. ඒ කියන්නේ මහත් ඒ කාලේ සිවුරක් නැහැ, රෙදි නැහැ. ඒ කියන්නේ හාමුදුරුවන්ගේ සිවුරු ගලවලා හොරු වරන් තියනවානේ. ඒක ටිකක් හරි වැලකුණේ මේ සිවුරේ කඩ කපන්න ගත්තට පස්සේ. ඇයි මේක ඊට පස්සේ පාවිච්චි කරන්න බැ කෙනෙකුට. ඒ පිණිස ඇතිවිච්ච මුල්ම කාලේ සිවුරු කඩ කැපිල්ලක් නැහැ. එහෙමයි සර්. ඒ අහුවෙච්ච විදියට රෙද්ද හදාගෙන මේ සිවුර පරව ගත්තා. ඉතින් ඊට පස්සේ දැන් ඒ වාගේ කාලයක පින්තාලියක් මේ අර පැම් භාජනයක් විශාලව තියෙනකොට ඒක කොහොම වටීද ඊට පස්සේ මොකද කළේ මේ මෙයා ඉතින් දැන් මහාන වෙලා මෙතන ගැවසෙනවා එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරනවා ඉතින් අහනවා මේ භික්ෂුව මොකද මෙතන ගැවසෙන්නේ සක්මන් කරන්න කියනවා ඉතින් අරයා සක්මන් කර කර ඉන්නවා. අරක අරක දිහා බල බල. ඊට පස්සේ ඇවිල්ලා කියනවා වටපිට බලන් දෙපා. ඔබ වහන්සේ මේ විදිහට සිහි කරන්න කියලා අසුභ භාවනාව කියලා දෙනවා. ඊට පස්සේ දැන් අවුන්නාන්සේ ළඟ ඉන්න නිසා දැන් බලන්නත් බෑනේ. අර කියන එක කර කර සක්මන් කළා. හිත එකඟ වුණානේ. ඊට පස්සේ අරහත්ත්වයට පත් වෙනවා. ආවේ කොහොමද? දැක්කද ඇසුර? ඊට පස්සේ උන්නාන්සේ උදේට ගිහිල්ලා අර පින්තාලිය ළඟ දන ගහලා වඳිනවා. රාතන් වහන්සේ නමක්. එහෙමයි ස්වාමී. හවසට සැතපෙන්නේ පින්තාදියට වැඳලා. එහෙමයි. හරිද? එහෙයි. ඊට උන්වහන්සේ පිරිනවම් පාන කාලය ආවා. සංඝයා උන්වහන්සේ වට කරගත්තා. ඇසිය යුතු දෙයක් තියෙනවා නම් අහන්න කිව්වා. කිව්වා ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරපු කෙනෙක් කියලාද නැද්ද කියලා අපිට අහන්න උවමනාවක් නැහැ කිව්වා. අහන්න දෙයක් තියෙනවා. ඔබ වහන්සේ මොකද මේ උදේ හවස අර පින්තාලියට වඳින්නේ? කැම්බන්දුනට වඳින්නේ ඇයි කියලා. ඊට පස්සේ කිව්වා අපේ ආයතනතුමි ඒ තමයි මගේ ගුරුවරයා කියලා. කියන්නේ මාව කාම ලෝකයෙන් මේ සොඳුරු ජීවිතයට ඇදගෙන ආවේ පින්තාලිය කිව්වා. මාව අරහත් වෙටපත් කළේ ඒ පින්තාලිය කිව්වා. ඒ යෝගට ආසාවෙන් ආවේ. ඒ නිසා මං කෙලෙහි ගුණ සිහි කළා කියලා වඳින්නේ. ඒතර බලන්න රහතන් වහන්සේලාගේ ජීවිතේ හිත් පිට නැති වාජනේ වෙච්ච යහපත සිහි කරලා වාභාජනයට වඳිනවා නම් ගුරුවරයෙකුට කොහොම වඳින ඇතිද? ධර්මයේ කියලා දුන්න ගුරුවරුන්ට කොහොම වඳින ඇතිද? ඒ වාගේ කාලයක තමයි මහත්යන් නිවන තිබ්බේ. ඒක ඒ නිවන තිබ්බා කියන්නේ ඒ වාගේ අයයි නිවන අවබෝධ කරේ. එහෙමයි. කෙලෙහි ගුණ දන්නා දක්නා ලෝකෙක. එහෙමයි. ස්වාමීන් වහන්සේ ගුරුවරයා විශේෂ කොට අවබෝධයට උපකාර වන ආකාරය අපිට දැනගන්න තේදෙන්නේ වෙන කතා වස්තුවලින් නේද? ඔව් ඒකයි ඒකයි. ඉතින් අර ඒකයි ඊළඟට මම කිව්වේ ඇසුර. එහෙමයි. දැන් අර ඇසුරු කිරීම. එතකොට මොකද උන්වහන්සේ ඒක ගැවසෙනකොට අර ඇසුරු කරපු සංගය දැන් ඔතන විත කාගෙන කය ගාගෙන ඉඳලා හිටපු කට්ටියක් හිටියනම් මෙයා තව ටිකක් විතක් දීලා කයියක් ගහලා වෘතව කතා ටිකක් කියලා අන්න යම් ඔබ වහන්සේලා යන්න කියලා යවලා අරකට උස්සගෙන යන්නේ. එහෙමයි ස්වාමීනි. ධර්මයේ පුරුදු කරපු සංඝ පිරිසක් හිටපු නිසා මෙයාට තනියෙන් ඉන්න බෑ. හිත විසිරුවාගෙන. එහෙමයි ස්වාමීනි. උපකාරය කොහොම හරි ලැබෙනවා ඒක. උපකාරය කොහොම හරි ලැබෙනවා. ඊට ඉතින් ඒකයි ඒකේ තියෙන වටිනාකම. ඊළඟට මහත්ය තියෙනවා වෘක්ෂයෙන් 10න් අංග තුනක් ගන්න හැටි. මහරජාණන් වෘක්ෂයේ ඵලදරයි. ගහේ තමයි ගෙඩි හැදෙන්නේ. ඒ වගේ මහරජාන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සුවඳ හමන අරහත් ඵල විමුක්තිය නම් මලින්ද අවශේෂ මාර්ගඵලද දැරිය යුත්තේය. ගහක ගෙඩි හැදෙනවා වගේ භික්ෂුව විසින් අරහත් ඵලය අවබෝධ කරගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. කියන්නේ ගහක් හදන්නේ ගෙඩියක් හදන්නනේ. ඒ වගේ භික්ෂුව තමන්ගේ ජීවිතේ ඵලයක් පිණිස හැදෙන්න කියනවා. ඒ ඵලය තමයි අරහත් ඵලය. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ වෘක්ෂය තමන් වෙත ලං වූ තමන් වෙත පිවිස සිටින ජනයා හට සිසිල සෙවන සලසයි. ඒ වෘක්ෂයේ සෙවන සලසනවා. තමන් කරා එන ආන පිළිවෙතේ දෙන භික්ෂුව තමා වෙත පැමිණි පුජ්‍යලයන් හට ආමිෂ පිළිසඳරින් හෝ ධර්ම පිළිසඳරින් හෝ සංග්‍රහ කළ යුත්තේ එන කෙනාට වතුර වීදුරක් හරි දීලා ආමේස ප්‍රතිසන්දර. එහෙමයි ස්වාමීන් වහන්සේ. කොහොමද කින්ද මන්ද සතුට සාමීචය. ධර්ම මේ ආනුග්‍රහය තමයි ධර්මයේ කියලා දෙනවා. හැබැයි මතක තියාගන්න භික්ෂුවක් තමා වෙත එන කෙනාට තමයි දෙන්නේ. අහන්න කැමති නැති ධර්මය අහන්න කැමති නැති තමාව ප්‍රතික්ෂේප කරන ඒ අය හොයාගෙන කියලා බණ කියන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. භික්ෂුවක් ගහක් වෙන්න ඕන වැලක් වෙන්නේ නැහැ. ගහක් වුණාට පස්සේ යටට එන අයට සෙවණ තියෙනවා. වැලක් වුණාට පස්සේ ගිහිල්ලා එතෙනවා. ඒ ඉතිච්ච එක ගිය ගමන් වැලක් කඩාගෙන යනවා. එහෙමයි ස්වාමී. වික්ෂුවක් ගහක් වගේ වෙනවා. එතෙන්න හොඳ නැහැ. වෙත පැමිණෙන කෙනාට ධර්මානුග්‍රහය දෙන්නවා. එහෙමයි ස්වාමී. ඒ නිසා ශිෂ්‍යයා හොයාගෙන ගිහිල්ලා ගුරුවරු පිට හදන්නේ නැහැ. ගුරුවරු කරා පැමිණෙන කෙනාට ඒ ශිෂ්‍යයාට ගුරුවරයා පිට දෙනවා. ඒක තමයි මේ ධර්මයේ තියෙන්නේ. පැහැදිලි නේද? සමාට යම් තැනකින් පිහිට ඕනේ නම් ඒ පිහිට හොයාගෙන තමන් යන්න ඕන තමා කරා එනකල් ඉන්න හොඳ නැහැ. එහෙමයි. ඒවා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා සෙවන සලසද්දී සියලු දෙනාට වෙනසක් නොකන. ගහ සෙවන සලසනකොට ඒ ඔක්කොරම එක විදියට. පැහැදිලි නේද? වෙනසක් කරන්නේ නැහැ වැද්දෙක් ආවත්, උපාසකෙක් ආවත්, කවුරු ආවත් ගහේ හේවන හේවනමයි. ආන් මේ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සියලු සත්වයන්ට වෙනසක් නොකොට මෙසිත බැදිර විය යුත්තේ. මෛත්‍රිය වඩන්න ඕන කියනවා ගහක හේවන දෙනවා වගේ. හොරුන් වේවා, පලිගන්නය වේවා, සතුරු වේවා, තමාට ඔවුන්ටත් සමාඩ මෙන්න සමසම කොට මේ සිත වඩන්න ඕන. කොහොමද මේ සත්වෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් නැත්තෝ වෙත්වා සැකවත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා එහෙමයි මහරජාණන් මේ විදිහට මෛත්‍රිය වඩන්න ඕන කිසිම වෙනසක් නැහැ මෛත්‍රිය නැමැති ගහේ හේවනට ගන්න ඕන වෙනසක් කරන්න හොඳ නැහැ කට්ටියට ජාති ආගම් කුල මල දැන් අපි සිංහල ජාතිය සිංහල ජාතිය කියලා අපි කතා කරනවා. ඒ අර ජාතික හැඟීමකින් මේ ඊළඟට මේ බුද්ධ ශාසනය ඉදිරියට ගෙනියන්නේ සිංහල ජාතිය නිසා. නැත්තම් භාවනාවක් විදිහට නිවන් මාර්ග විදිහට මෛත්‍රිය වඩද්දී සියලු දෙනාම සංසාරේ අසරණ වෙච්ච අය. සියලු දෙනාට කරුණාව දක්වන්න ඕන මෛත්‍රිය පත්‍රය වන්න ඕන. අවසාන වශයෙන් නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා ධර්ම සේනාධිපති සාරිපුත්‍රයන් වහන්සේ වදාලා මේ විදිහට. අපගේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේට අනේක වද දුන් දේවදත්තයාටද අඟුලිමාල සොරාටද නාලාගිරි ඇත්රජාටද ගිහි කල සිය පුත් රාහුල භද්‍රයන්ටද ඒ සෑම තන්හිම සමසේ මෙත් වැඩූහ බුදුරජාන් වහන්සේ නම් කඩුවක් උස්සගෙන එන අඟුලිමාලට ගල් පෙරලන දේවදත්තට ඊළඟට නාලාගිරි අතාටත් රාහුලයන්ටත් ඔක්කොටම එක වගේ. රාහුලයන් දිහා බලන බැල්මමයි දේවදත්තටත් තියෙන්නේ. පැහැදිලි නේද? මේ මහා කරුණාවේ වෙනසක් නෑ ස්වාමිනේ. මේ මහා කරුණාවේ වෙනසක් නෑ. මෛත්‍රිය. ඔන්න ওই විදිහේ හිතක් තියෙන කෙනෙකුට නම් සසර දුකෙන් නිදහසන්න පුළුවන් නිවන ළඟයි. දැන් තේරෙනව නේද නිවන කියන්නේ කොහොමදක්ද කියලා? එහෙමයි. ස්වාමීන් අවස්ථාවේ මේ මේ උතුම් සදහම් පිළිසරණ ඉතා සතුටෙන් අනුමෝදන් වෙන මොහොතේ අපේ වේලාව නිමා වුණා. අදත් ඔබ වහන්සේ අපට ඒ උතුම් අරහත් මාර්ගය පැහැදිලි කොට වදාළ ඒ උත්තම අරහත් මාර්ගයට මහා සංග්‍රහණයට අපගේ নমස්කාරය වේවා. පින්නතුනේ අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ එංගලන්තයේ පදිංචි පින්වත් ලලිත් රත්නායක මහත්මයා ඒ වගේම නීලා රත්නායක මහත්මිය ඇතුළු දරුවන් සහ පින්වත් මොනුපුරා විසින් ඉතින් මේ පින්වත් හැමදෙනාටම උතුම් පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්න අපි අපේ පින්වත් ස්වාමින් වහන්සේට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරමු අවසරයි ස්වාමීනි අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයෙන් දරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් ලලිත් රත්නායක මහත්මයා නීලා රත්නායක මහත්මියතුළු දරුවන් මොනුබුරා විසින් ඉතින් මේ පින්වතුන් විශාල පිනක් අද සොඳුරු අරහත් මාර්ගය ගැන අන් අයට මේ සදහැවතුන්ට අහන්න සලස්වලා මේ දුර්ලභ කාරණා ටිකක් එක මේ කතා වෙන්නේ. දැන් නිවන් මාර්ගයේ Taman ගමන් කරන කෙනෙක් නම් කොයි කොයි ස්වභාවයෙන්ද Taman ප්‍රකට වෙන්නේ කියලා හොයාගන්න පුළුවන් මේකෙන්. මේ මේ ආකාරයෙන් ප්‍රකට වෙන්නේ නැත්නම් Taman වඩන මාර්ගයකුත් නැහැ. එහෙමයි ඉතින් ඒ ඒක පහදලා දෙනවා කියන එක සුළුපට දෙයක් නෙවෙයි. සත්‍ය වතහන දෙනවා කියන එක සුළුපට දෙයක් නෙවෙයි. ඒ පින රැස් කරගන්නවා මේ ධර්ම දාණය දෙන අය. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා ඔබට සිත් පතනවා, පින් පමුණවනවා. පළමුවෙන්ම සියලු දෙවිවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ සිංහල ජාතියත් බුදු සසුනත් මේ ලක්තිරණත් ආරක්ෂා කරත්වා. ඒ වගේම මිය පරලෝකයේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝක සැපයටපත් වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම මේ උතුම් ධර්ම දායාදය අපට ලබලා දුන්න අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා ඒ වගේම සකල සංගරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූ පුතුන්ට සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී ධර්මාභෝධයෙන් සැලසේවා ඒ වගේම එංගලන්තයේ පදිංචි පින්වත් ලලිත් රත්නායක මහත්මයා නීලා රත්නායක මහත්මිය ඇතුළු දරුවන් මොනුබුරා ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා කායික සෙන් සුවපත් වේවා මානසික සෙන් සුවපත් වේවා ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් උපද්‍රවයක් නොවේවා. මේ රැස් කරගත පින් බලයෙන් අරහත් මාර්ගයේ දියුණු කරගන්න ධර්ම මාර්ගයේ මස්තක ප්‍රාප්ත කරගන්න නිවලින් සැනසෙන්න මේ පින් හේතු උපකාර වේවා. ශ්‍රද්ධා රූපවාහිනී ලක්තිරු ගුවන් විදුලියේ ධර්ම දාන සිදු කරන සියලු දෙනාට දායකත්ව දරන සියලු දෙනාට පින් සිදු වේවා. කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ඔබ නිවසේ සිටින සියලු දෙනාට, මව් දෙමව්පිය, ගුරු බන්දු මිත්‍රාදීන්ට, දොඩු කුඩා සියලු දෙනාට මේ පින් බලෙන් අපි කාටත් මේ උතුම් නිවන් මාර්ගය පුරුදු කරගන්නට වාසනාව ලැබේවා. අවසරයි ස්වාමීනි. පින්නතුනේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම වැඩම කොට අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ දහම් පිළිසඳර සරලව සුමගව අපට වටහා දෙන්නට යෙදුණා. ඉතින් අප රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි අපේ පින්වත් ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමු. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්තිරුගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ සිදු කරගෙන සිදු කරගන්න ධර්ම දානමය පින්කමෙන් අපි රැස් කරගන්න මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝත් අපේ පින්වත් ස්වාමින් වහන්සේට නොවලහා අනුමෝදන් වීමෙන් උන්වහන්සේට සියලු සුවපත් භාවයන් සැලසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු එහෙමනම් ඔබේ කලන මිතුරා සද්දා රූපවාහිනිය ඔස්සේ ලක්විරුගුවන් විදුලිය ඔස්සේ එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ මහා සංග්‍රහණේ කරුණාවෙන් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳරෙහි ඊළඟ පරිච්ඡේදය රැගෙන ඊටම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙන්නම් එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය